කරයි. බස්මී ලවා බඳුරයාමි සුවදෙතාමි බඳුරයාමි සුවදෙතාමි කිසිච සිනමා කවිත්වයක සාරානුප්‍රාප්තියක උදරාවලෝකනය ගාසයුරු නැති සුදා රැවුනා රසින් මිහිර දැනුම කැටිව වෙදී ඉතිරේ නියුජී කරණ බක්මුදින් එතකොට අද අපේ සිංහල සිනමාවේ මතකයන් ඔබට මේ විදිහට රස විඳින්න ලබා දෙන වෙලාවේ 50 60 70 සහ 2000 දශකයේ වෙනකම් අද ගීත පෙළගැස්මේ ගීත තෝරා ගන්නට අපි කල්පනා කළා. ගොඩ දෙනෙක් අපිට හැම සතියකම ඉල්ලීම් රසකුත් සමග ලිපිවලිනුත් ඒ ඉල්ලීම් මේ විදිහටම ලැබෙනවා. ඉතින් ඒවා පිටු කරන්නට ඕන නිසා පසුගිය සතියේ වගේම අදත් අපි තෝරාගෙන තියෙන මේ සියලු ගීත ආදරණීය ඔබ රස විඳින්න වඩාත් ප්‍රේ කරන නිර්මාණ බව මතක් කරන්න ඕනේ. ඔබ බක්මී විලුවට ආදරය කරනවා වගේම සිංහල සිනමාවත් එක්ක ඒ ආදරණීය කීත ඔබ හදවතින් රසවිඳිනවා කියලා අපි දන්නවා. ඉතින් ලංකාවේ සෝදසීන අපේ ආදරණීය මිතුරන්ට මිතුරයන්ට අන්තර්ජාලය ඔස්සේ අපි වහන ඔබට බොහොම සතුටින් ආරාධනා කරනවා. මේ ශනිදා රාත්‍රිය අපි මේ විදිහට වැඳෙමු බක්මී විලුව ආදරණීය චිත්‍රපට දීපහාමි. සෝබා පියු මතකේ

අපි අන්න ඔය විදිහට තමයි අද දවසේ මුල්ම ගීතය ඔබට අහන්න ලබා දුන්නේ. මේ ගීතය මිතුරනි අපි උපුටා ගත්තේ සුහද සහිරෝ චිත්‍රපටයේ 1963 වසරේ ජූනි මාසයේ 14 වෙනිදා තිරගත වුණා. නිෂ්පාදනය කළේ රේමලාල් එදිරිසිංහ අධ්‍යක්ෂකවරයා එල්.එස්. රාමචන්ද්‍ර. ಸಂಗೀತವತ್ ಕಲಾ ಎಂ ಕೆ ರೋಕ್ಸಾನಿ ದೀಪದ ರಚಕ ವಿಲ್ಸನ್ ಸಿಲ್ವಾ ಗೀತೆ ಗಾನ කළා මොහිදින් බෙග් චිත්‍රපටයේ මේ ගීතයේ පසුබිමින් ඇසුණු ගීතයක් අශෝක පොන්නම් පෙරුම ස්ටැන්ලි පෙරේරා ප්‍රවෘත්ති සිල්වා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා දිලින් උදිරිසිංහ සහ නිලම් පෙරේරා සමග දෙමළ චිත්‍රපටයේ තුනි පාසමල චිත්‍රපටයේ ಶಿವಾಜಿ ಗಣೇಶನ್ ಜಿಮ್ಮಿ ಗಣೇಶನ್ ಮತ್ತು ಸಾವಿತ್ರಿ ರಂಗಪ್ಪ පාසමල චිත්‍රපටයේ කතාව පාදක කරගෙනයි සුවඳ සොයුරේ නිෂ්පාදනය වුණේ. අපි ඊළඟට යන්නේ තවත් බොහොම වටිනා ගීතයකට මේ ගීතය මම හිතන්නේ ගොඩක් දෙනෙක් අහලා නැහැ කියලා මම විශ්වාස කරන්නේ. නමුත් ඉල්ලීම් ගණනාවක් තිබුණ නිසා අපි මෙහි මුල් ගීතේ රසවින්දන ලබා දෙනවා. ජීවිතය කියන චිත්‍රපටයෙන් තමයි ගීතය පුතාගන්නේ. මේ චිත්‍රපටය ගැන විශේෂ තොරතුරුකුත් තියෙනවා සඳහන් කරන අනිත් මාසෙ අපි ගීතය හමු ඒ සඳහන් කරු. ඔව් මේ චිත්‍රපටයේ ජීවිතය ජීවිතයේ චිත්‍රපටය අපි ශ්‍රී ලංකාවේ තිරගතුනේ නෑ. නමුත් මේ මෑත කාලයකදී කිසියම් පුවත්පතක මම දැක්කා දකුණු ඉන්දියාවේ චිත්‍රාගාරයක මේ සංස්කරණය කරන රජනමෝපණී චිත්‍රපටය ඒ චිත්‍රාගාරයක පිරවලා තියෙනවා කියලා. ඉතින් බලධාරීන්ට කතා කරලා තිබුණා මේ පොත්පතේම ඒක තමයි චිත්‍රපටයේ මේක කැටිනි කිච්චුනා. චිත්‍රපටයේ පිටකතු මේ නැතිවට මේ චිත්‍රපටයේ ගීත සමහර ගීත ඉතාමත් ජනප්‍රිය වුණා. නිෂ්පාදනය කළා සේනක රාසිංහ අධ්‍යක්ෂකවරයා එස්.එස්. රාජන් සංගීතවත් කලා බී.එස්. පෙරේරා සරත් විමලවීර දීපද රචකයා ගීත ගායනා කරන සිද්ධාර්ථ පිළ සමග ධර්මදාස වල්පොළ Thank you. से बनली दिपते तरसली मंदी कंदुरत नजवन पीले अंब दंब से बनली दिपते तरसली मंदी कंदुरत नजवन पीले मल पितना බලන්න ලක්තන පදුමන සංතල සොඳුරු තනි සලාවේ සුන්දර කාවය මැදි පෙනෙන්නේ කොතනද කුමරුවනි කොටුයි කියන්නද දෙන්නේ දිය කෙන්දි ගලා බසින තන පෙන බුබුලේ අම්බ දම්බ සෙබනලි දුකසේ පැරතිලි විමන්නේ කඳු රස නැදවන පිළේ කුසල කුසුමන් මදනල සමග ඇති දෙසක් ඇතල කුසුමන් මදනල සමග ඇති කුතුල් පනංග ජකුමරුන් වාගේ අතුවග සැලෙන හැටි කුතුල් පනංග ජකුමරුන් වාගේ අතුවග සැලෙන හැටි බලන්නත් සැන සගුමන සංසල තොඳුරු තැන් සනාවේ නිර්මාණ කාලයක මේවා සංගීතෙන් මනසදීවා තුනකින් තමුම නලවා තුනකින් තමුම නලවා දැන් බලන්නකෝ නේද ඔබට පුදුමාකාර සතුටක් ඇති වෙන්නේ නැති මොකද මේ ගීතය අද වැඩසටහනින් අපේ ප්‍රචාරය කිරීම ගැන 1966 වසරේ පෙබරවාරි මාසයේ 18 වෙනිදා තිරගත වෙන්නේ සනසුම පුතන චිත්‍රපටයේ මේ චිත්‍රපටය වෙනුවෙන් අපි CD ෆොන්සේකා ගායනා කරපු ගීතයක් අද බොහොමයෙන් තෝරාගෙන තියෙනවා. ඔව් විශේෂයෙන්ම මේ අපෙන් මේ ගීතය ඉල්ලපු රසිකයා කියලා තිබුණා සීඩී ෆොන්සේකා මහත්මයා ගීත ගායනා කරලා තිබුණා සිංහල චිත්‍රපටයට අඩුයි ඒනොත් මේ ගීතය සාමාන්‍යයෙන් ප්‍රචාරය වෙන්නේ නැහැ කියලා. සනසුම කොතනද චිත්‍රපටය නිෂ්පාදනය කළේ යුනිසි නෙටෙක්නිකා චිත්‍රපට වෙනුවෙන් සෝමසිරි පෙරේරා KW පෙරේරා අධ්‍යක්ෂණය කළා KW පෙරේරා විසින් පණුව අධ්‍යක්ෂණය කරන ලද පළමුවෙනි චිත්‍රපටය වුණා සංගීතවත් කලා ප්‍රේමසිරි ප්‍රේමදාස දීපද රචකයා ධර්මසිරි ගමගේ චිත්‍රපටයේ ජීවරාණි කුරුකුල සූර්ය සන්ධ්‍යා කුමාරි ගාමිණී පන්සේකා ජෝවා බේවික්‍රම හේදාස ගුණසේකර ආදීන් රංගපෑවා මේ ගීතය ගායනා කරමින් රඟපෑවා එදා ගාමිණී පන්සේකා සමග ජෝ අබේවික්‍රම Thank you. කරුණ හිතක මිහිර රැගෙන ආපු කුරුල්ලා ඉනහල ඔබ නටන්න මන මාල කුරුල්ලා අල්තරා අල්තරා අපි හදන්නේ මල් තරාගේ දුන්න අපේ අතේ තියන්නේ මා බඹාටම තුන්නකට අපි හදන්නේ යොවුන් දියේ කුතෙන් හැඟුම් හංගන්නේ ළඟදිම මංගල යෝගේ උසා කරන්නේ මල් තරා මල් තරා මල් තරා මල් තරා रहिला दिन दिन सर्व हितक आज रहे जिन उपन्नी मर्दना मर्दना मर्दना मर्दना

ඇති ගොඩි උස්ගඳු දුන්නේ තරුණ ළඟට බෝවන ඇති ළඟට හැපෙන්නේ මල් කැණියෙන් ඔද වැగిලා ඇඳෙන්න වෙන්නේ තරුණ හිතට ආදරයෙන් හිතන උපන් මල් තරා මල් තරා මල් තරා මල් තවන් නිවන නිවන් පවන පවන් අමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා ඔබ එවන ලිපිවල ගීත යොමු කරද්දී ආඩුම ගන්න මුල් වචන ටික ගායකයා ගායිකාව සංගීතඥයා සදාම් කළවන් අමතක කරන්න එපා. විශේෂයෙන්ම අපි චිත්‍රපට ගීත විතරයි වැඩසටහනේ ප්‍රචාරය කරන්නේම සිංහල. නිසා ඒ බවත් මතක තියාගෙන අපේ ගීතෙන් ඉල්ලන්න. ඒ වගේම තමයි ලියලවන අයට ලියලවන්න පුළුවන්. ඒ විශේෂයෙන් මතක් කරන්න කැමතියි. එය අපි ඔබට ආදරණීය ගීත පෙළගස්වල මුල්ම සාධකය බවට පත් වෙනවා මිතුන්ගෙන් අපේ රසිකයන් අපි කාමන්ත්‍රණය කරන වගේ. අපි ඒ කාරණයක් මතක් කරමින් අද දවසේ ගීතාවලියට ගියොත් එහෙම අද අපි විශේෂයෙන් ඔබට අහන්න ලබා දෙන මේ ගීත හැම එකක්ම බහන්න තෝරන කියන අපිට ලිපි වලින් දැනුම් දුන් ගීත තමයි මේ විදිහට තෝරාගෙන තියෙන්නේ. අපි යනවා සිහින හතක් චිත්‍රපටයේ ගීතයකට 1966 වසරේ මැයි මාසයේ දෙවෙනිදා තමයි මේ චිත්‍රපටය තැබුණේ. චිත්‍රපටයේ තරපති චිත්‍රපට වෙනුවෙන් රංගිත් සේනාවීර නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා සහ දීපද රචකයා නිහාල් ජයසිංහ සංගීතවත් කළා ශිල්පී ප්‍රේමරත්න දීප ගායනා කරන සුජාතා පෙරේරා රෝණ ගණසිංහ සුමා බේරත්න සඳය කුමාරී රූඩිද මලි මාකස් පෙරේරා ආදී මේ චිත්‍රපටයේ පෙනී සිටියා නවනන්දන විජේසිංහ සමග මේ ගීතය ගායනා කරමින් රඟපෑවා ශ්‍රීමා අබේරත්න කලින් අපිට රස විඳින්න ලැබුණේ. දැන් මේ වගේ ගීත තියෙනවා. ඉතින් අහන්න නැති එක තමයි ඒගොල්ලෝ දෙනකොට ප්‍රශ්නේ. ඉතින් අපි ඒ උත්සාහය තමයි කරමින් ඉන්නේ මේ කාල පරිච්ඡේදය තුලම. ඉතින් ඔබටත් අපි නම් පෙළඹවීමක් කරන මේන් අපේ සිංහල චිත්‍රපට ගීත සාහිත්‍ය කොයිතරම් පොහොසත් නිර්මාණ තියෙනවද මේවා හොයාගෙන යන්න මේවා අහන්න මේවා රස විඳින්න කියලා ඒ මතක් කිරීමක් කරනවා අපි ඊළඟ ගීතයකට යන්න ඕනේ ඊළඟ ගීතය ලක්ෂ්මන් රොඩ්රිගෝස් සහ ප්‍රියා සූරිසේන මහත්මයාගේ ගායනයක් අහලා බලන්න මේ ගීතයත් මම දන්නේ ඔබ පළවෙනි වතාවට වෙන්න පුළුවන් අහන්නේ සිකුරු දසවන චිත්‍රපටයෙන් ගීතය තෝරාගෙන 1977 වසරේ අගෝස්තු මාසයේ 12 වෙනිදා චිත්‍රපටයේ තිරගත වන්නේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ආතෝ ද සිල්වා අධ්‍යක්ෂකවරයා සිරි කුලරත්න සංගීතකලා සරත් බාලසූරිය දීපද රචකයා දෙල්කොට චන්ද්‍රපාල චිත්‍රපටයේ චරිත නිරූපණය කළා ඔස්සල් ජයසිංහ, ශ්‍රියානි අමරසේන, වලිනානායකර, සොනී රත්නායක සමග දෙනවක හාමිය. චිත්‍රපටයේ මේ ගීතය සමූහ ගායනා අපි කාලා බීලා තාමින් ඉන්නේ ආවේ කාගේ කවුද වාසේ දෙසේ කොයිද නැනේ වන්සේ දෙවේ කාගේ කවුද කිව්වේ කාලා බීලා තාමින් ඉන්නේ අපි කාලා බීලා තාමින් තමයි වටින්නේ හිතා පීඩා පීඩා වංචා නැනේ දෛවේ තාලේ කවුරුද දන්නේ අපේ දෛවේ තාලේ කවුරුද දන්නේ ආවේ කාගේ කවුදෝ අපි කාලා බීලා සාමින් ඉන්නේ ගොඩක නොවිද මැනික උපන්නේ මාල් බැඳලා එය ගෙනරන්නේ අපි පැදුරේ ළඟින්නේ අද ඒ හින්දා අපි පැදුරේ ළඟින්නේ ආවේ කාගේ කවුද වාසේ දෙතේ කොහෙද නැනවන්තේ දෙවි කාගේ කවුද දින කාලා ගිලා තාමි අපි කාලා බීලා සාමින් ඉන්නේ කවලක එකම මලද පිපෙන්නේ සෑම මලම පරිදි යන්නේ එකට නටන්නේ අද ඒ හින්දා අපි එකට නටන්නේ ආවේ කාගේ කවුද වාසේ දෙතේ කොහෙලෝ නැනේ වන්සේ දෙවි කාගේ කවුද කිව්වේ ආලා බීලා වෙනස් රිද්මික ගීතයක් ඔබට අහන්න ලැබුණේ බස්මිවිල වැඩසටහනේ මේ 1977 වසරේ කරගත වුණු චිත්‍රපටයක් ඇතුළත් වුණු ඒ ගීතය. හරි අපි යමු ඊළඟට 1955 වසරට ඔක්තෝබර් මාසයේ 14 වෙනිදා පෙරගත වෙන පෙරක දුර්ගම චිත්‍රපටයේ මේ චිත්‍රපටයේ රුක්මනී දේවී මහත්මිය රඟපානවා. ඒ වගේම ගීතත් ගායනා කරන්නට අවස්ථාව ලැබෙනවා. දැන් රඟපාමින් ගායනා කරපු ගීතයක් තමයි අපි අද දවසේදී තෝරාගෙන තියෙන්නේ ඔබට අහන්න ලබා දෙන්නේ. නිෂ්පාදනය කරන්නේ දීද පූජාමාන්‍යන් අධ්‍යක්ෂකවර ඒ.බී රාජ් දීස්කර සංගීතවත් කලා දීප රචනා කලා සරත් විමල වීර රුක්මනී දේවී එදිජාමාන මාත් සමරනායක රෝබිදමේ නේබල් ගයි කිංචලි රාජපක්ෂ ආදීන් මේ පෙරක දూరు දාන චිත්‍රපටයේ රංගපෑවා Thank you. කෙමිදී මුතු කැටගෙන යමි සොඳුරේ අහසේ තරුහා බඳිමි හොඳ මාලයකට ගොතමි මොහොතේ පතුලේ කිමිදී මුතු කැටගෙන යමි සොඳුරේ අහසේ තරුහා බඳිමි හොඳ මාලයකට ගොතමි කලාකුලක් අද ඔබේ සිංහිත එඟ වටා ජයට උතුමී අද ගලවාලා ඉල්ලන්නේ ඔබ ඕවැය බලා දෙමි සුදු වලාකුලක් අද ඔබේ සිංහිත එඟ වටා ජයට උතුමී සිහිනේ යමුනා සේ ලං ලං වේවා ගංගා හා යමුනා සේ ලං ලං වේවා මොහොතේ පතුලේ කිමිදී මුතු කෙටගෙන යමි සොඳුරි අහසේ තරුහා බඳිමි හොඳ මාලයකට ගොතමි මට ඔබ හරපු මතද ඔබයි මගේ රාණී මා ඔබේ ඔබ යලි මගේ අය නිසා සදා සපත විඳිමේ තීනම්වත් මාහරදා නොයන්න රංකඳ මගේ සුදා තීනම්වත් මාහරදා නොයන්න රංකඳ මගේ සුදා ගංගා යමුනා තේ ලං ලං දේවා ගංගා යමුනා තේ lang lang viva. Alenita, vive pura, tame tama, kura vine mu vine mu tamada. Alenita, vive pura, tame tama, kura vine mu vine mu tamada. ඒ මතකයන් ඔබට බොහොම ආදරණීය මතකයන් බවට පත් වේවි. අපි දන්නවා වැඩිහිටියන් ඒ ගීත අහලා පුදුමාකාර විදිහේ සෝයක් ලබනවා කියලා ඔවුන් ඒ බව අපිට කතා කළා මතක් කරනවා. ඉතින් ඒ වැඩිහිටියන්ට මේ ගීත අහගෙන ඉන්නකොට තවත් ඔවුන් තරුණ කාලේ මේ චිත්‍රපටවලින් රස විඳ ගීත මතක් වෙනවා. ඒක ඉතින් ඔබ ඒවා ලියලවන්න පිළිවන්. එහෙම නැත්නම් අදට කතා කරලා කියන්නත් පුළුවන්. මේ ඕනෑම අවස්ථාවක් වෙන් කරවා ගන්න හැබැයි පැහැදිලිව මොකක්ද ගීතය පුළුවන් චිත්‍රපටේ මතක නම් අපිට සටහන් කළ යුවොත් වඩා පහසුයි. ඒවා අපිට තෝරා බේරා ගන්න. ඉතින් ඔබ වෙන ලිපි අනිවාර්යයෙන්ම අපි කියවනවා. ඒ වගේ සමා යෝජනා තියෙනවා. ඔබ දෙන තොරතුරු සඳහන් කළා කියලා මේ හැම එකකටම බොහොම ස්තුතියි කියමින් අපි යමු ඊළඟ ගීතේ රසවිඳින්න මේ 2012 වසරේ ජනවාරි මාසයේ 26 වෙනිදා තිරජතුන් චිත්‍රපටයේ ඇතුළත් වූ ගීතයක්. ඒ තමයි කුසපබා. ඔබ දන්න කුසපබා චිත්‍රපටයේ පෞන්සිය මාස ජාතික පොතේ ඇසුරු කරගෙන හි කුස ජාතික පාදක කරගන්නමින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිර්මාණ සංසදයේ නිෂ්පාදනයක් සෝමරත්න දිසානායක රේණුකා බාලසූරිය ගම්නික සිරිවර්ධන උදේකාන්ත වර්ණසූරිය රෝහණ වීරසිංහ සමග චන්න දේශප්‍රිය චිත්‍රපටය නිෂ්පාදනය කළා. අධ්‍යක්ෂකවරයා මහාචාර්ය සුනිල් ආරියවත්න සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. දීපද රචකයා මහාචාර්ය සුනිල් ආරියවත්න ගීතේ ගායනා කරන උරේෂා රවිහාරි ජැක්සන් ඇන්තනි පූජා උමාශංකර රවින්ද්‍ර රන්දෙනිය චාන්දනි සෙනවිරත්න සමග වීණා ජයකොඩි ප්‍රධාන ශබ්ද නිරූපණය කළ කුසපබා චිත්‍රපටයේ අද දැන් ඔබ මේ අසූ ගීතත් එක්ක ටිකක් සතුන් වෙලා බලන්න දැන් අපි මේ 50 60 70 ගීත අසුවා කියන ශ්‍රවණය කළා. දැන් මේ අපේ මේ සිංහල සිනමා සංගීතයේ විකාශය දැන් මේ 2012ට ඇවිල්ලා තියෙන්නේ. නවතම තාක්ෂණයෙන් සහ නව සංගීතයෙන් නව සංගීත නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද මෙවැනි ගීතත් අපේ සිංහල සිනමාව පෝෂණය කරනවා ඉතාමත්ම මිහිරි ගීතය මේ ගීතය අරණ රංගිරි ශ්‍රී ලංකා අපි ළඟට යන්නේ 1966 වසරට 1966 වසරේ ජූලි මාසයේ 30 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙන්නේ හේයාවක් පසුපස නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ හෙන්රි චන්ද්‍රවංශ සංගීතවත් කළේ තිලක් කරුණාතිලක දීපද රචක කරුණාරත් අබේසේකර ශූරින් ගීතේ ගායනා කළ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ರಾಣಿ ಸೋಮಸುಂದರಂ ಬತ್ತೀಸ್ ಫರ್ನಾಂಡಿಸ್ ಸಮಗ ಪರ್ಲ್ ಕುರೇನೆ ಚಿತ್ರಪಟಿಯ ಛಾತ್ರ ನಿರೂಪಣೆ ಕಲಾ මිනිසෙක් සිනා නිසා අපිට හොඳට සමුගෙන යන්න සිද්ධ වෙනවා. හැබැයි ලබන සතියේ අපි මේ වගේ ආදරණීය ගීත ඔබට රස විඳින්න ලබා දෙමින් බක්මී වලස්ථානෙ හමු වෙනවා. ඔබට පිළිවන් අපිට ලියන්න නිෂ්පාදක බක්මී විල්ලුව රණිජිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල නිෂ්පාදක බක්මී විල්ලුව රණිජිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල කියන ලිපිනයට. අපි අවසන් ගීතයට යමු. ලලිකුණක කේසර සිංහය චිත්‍රපටයේ නම් ගීතය තෝරාගන්නේ 1971 වසරේ අගෝස්තු මාසයේ 28 වෙනිදා පෙරකත වුණා. ඇම්රොස් චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ රෝලන් අමරසිංහ සංගීතවත් කළේ ප්‍රේමදාස අතිපෝරාල දීපද රචකයා කරන සාභේසයකට මේ ගීතය ගායනා කරන කලාශූරණී ලතා වල්පොල ලයනල් ධර්මීකල විජය කුමාරනතුංග නීතා ෆර්නෑන්ඩෝ ශාන්ති අබේසේකර සමග ශරෝමාලා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා මේ ගීතය කේසර සිංහව චිත්‍රපටයේ පසුබිමින් ගෑන ගීතයක්. නමුත් ඒ අවස්ථාවේදී විජේ කුමාරතුංග සමග නීකා ප්‍රනන්දු පිරේ තුමි සිටිනවා. එසේනම් මිතුරනි අපි ලබන සතියේ හමු වෙමු බොහොම ස්තුතියි අදත් මේ රසය මිහිර අපිට කියලා දුන්නට පෙරවරුසරණේ සහාය නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳරුවන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළේ මම අනුරාධ රෝහණ කපුටුව ඔබ සිළු දෙනාට සරුවන් සරණයි. Thank you.